ඒ දවස්වල පතර බැලුවොත් ටීවී බැලුවොත් ඔක්කොම තියෙන දූෂණ දූෂණ හොරු හොරු හොරු හොරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට උපදෙස් දෙන්නේ අපේ අග්‍රාමාත්‍යතුමන් ඇතුළු කීපලේ. ඉතින් මේ දැනුත් මේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පිළිසරක් කොහොමද කියලා මට පේනවා. දැන් මේ මැතිවරණ සමයේ දෙකට උපදෙස් දෙනවා. ඉතින් රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයෙක්නේ. කොහොමද උපදෙස් දෙන්නේ? මෙතුමා ඇතුළු තව ඉන්න කැබිනට් එකේ කීප දෙනෙක් අපේක්ෂකයෝ. ඒගොල්ලන්ට පුළුවන් දැන් උපදෙස් දෙන්න මූල්‍ය අපරාධ කොට්ටාසයට. ඒක විරෝධී. කුමන රජයක් තිබුණත් මේ වගේ ඒවාට විරුද්ධ වී යුතු වෙනට පුරවැසි. නීති ස්ථාපිත කරන්න. එතන තියෙනවා. අල්ලාස් කොමසාරිස් එක තියෙනවා. විකලකාධිපති විපර්වේතෝ තියෙනවා. පොලිස් ස්ටේෂන් තියෙනවා. දැන් පොලිසිය ඉබ්බේ පාරේ යනකොට කාර් එකක් පැරලියට හිටියොත් ඒකට මුල් අපරාධියෝද? ඒකට මේ පොලිසිය කියන පැමිණිල්ලක් කරලා ඒ පොලිසියට බලය දෙන අධිකාරියද? මේ මොකද Tamanට ඕන මිනිසුන් දඩයන් කිරීමේ පොලිසියක් හදන්නේ. ඇයි මිනිසුන් නියඬ වෙන්නේ මේ වගේ වැඩ?